සමන්තා චක්කවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා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 යතෝ කෝ ආවුසෝ අරිය ශාවකෝ එවං අකුසලං පදානාති එවං අකුසල මූලං පදානාති එවං කුසලං පදානාති එවං කුසල මූලං පදානාති සෝ සබ්බ සෝ රාගානුසයං පහාය පටිගානුසයං පටිවිනෝදෙත්වා අස්මීති දිට්ඨි මානානුසයං සමෝහිත්වා විජ්ජං පහාය විජ්ජා උපාදෙත්වා දිත්තේව ධම්මේ දුක්ඛසන්තං කරෝති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ අපේ මේ ජීවිතය සකස් කරගෙන සසර ජීවිතය සුවපත් කරගන්න සියලු දුක් නැති කරගන්න අවශ්‍ය කරන කාරණාවන් සූදානම් කරගන්න ඕනේ. සියලුම දුක් නැති කරගන්න සියලු දුක් කෙලවර කරන්න විය යුතු දේ කුමක්ද කියලා දේශනා කරපු දේශනාවකට අනුව තමයි නිවන් මාර්ග ධර්ම දේශනාවේ ඉදිරි වැඩසටහන් කීපයේදී අපි බලාපොරොත්තු වෙන්නේ යම් යම් කරුණු කීපයක් සාකච්ඡා කරන්න. ditteva dhamme dukkha santan karo hoti මේ ජීවිතේදීම සියලු දුක් කෙලවර කරන්න පුළුවන් කියන කාරණාව වෙන්න නම් මොකක්ද කෙරෙන්න ඕන කියලා දේශනා කරා ඒවං කුසලං පජානාති කුසල මූලං පජානාති අකුසලං පජානාති අකුසල මූලං පජානාති එපමණකින් මේ තනත්තා සම්මා දිට්ඨික වෙන බවත් අවිද්‍යාව අතහැරිලා මානානුසයන් අතහැරිලා මේ ජීවිතයේදීම දුක් කෙලවර කරන බවත් බුදුරජාන් වහන්සේ ගිය දේශනාවට අනුව සම්මාදිට්ඨි සූත්‍රයේදී සඳහන් වෙනවා. ඉතින් අපි බලන්න ඕනේ මේකෙන් අපිට ගත හැකි දේ මේ වෙලාවේ ගත හැකි දේ කුමක්ද? කුසලය දන්නවා, කුසල මූලය දන්නවා, අකුසලය දන්නවා, අකුසල මූලය දන්නවා කියන්නේ මොකක්ද කියලා. හරි. ඒක බොහොම පරිස්සමෙන් බලා ගන්න ඕනේ. පින්නත් මේක අපි විග්‍රහ කරගන්නකොට මූලිකව මෙහි තියෙන පටිච්චසමුප්පන්න ස්වභාවය පිළිබඳව හිත යොමු කරන්න ඕනේ. කුසලය දන්නවා කිව්වහම අකුසලය දන්නවා කිව්වහම මොනවද අකුසල් කියලා මේ සූත්‍ර ධර්මයේ සඳහන් වෙනවා මොනවද අකුසල් කියලා. මොනවද අකුසල් කියනක් කියනකොට ඔන්න සඳහන් වෙන්නේ මොනවද? ප්‍රාණඝාතය, අදත්තා දාණය, කාමිත්‍යාචාරය, මුසාවාදය, පිසුනා වාචය, පරුසා වාචය, සම්ප්‍රප්පලාපා, දැඩි ලෝභය, දේශය, මිත්‍යා දෘෂ්ටිය. එතකොට මේවට කියනවා අපි මූලිකව අකුසල් කියලා. අකුසල් මූල කියන්නේ මොනවද? හොවාට හේතු වෙන ලෝභ, දේශ, මෝහ. කුසල් කියන්නේ කුසලය කියන්නේ අකුසලයෙන් ගැලවෙන්න අකුසලයෙන් දුර වෙලා ඉන්න අකුසලය නැති කරගන්න අකුසලය සම්පූර්ණයෙන් නැති කරගන්න භාවිතා කරන අපේ සිතෙන්ම නැගෙන්නා වූ වේගය බලය තමයි කුසලය කියලා කියන්නේ. එහෙනම් කුසලය කියන්නේ මොකද්ද? එහෙනම් ප්‍රාණඝාතය අතහැරින වේගයට කියන කුසලයක් කියලා. ඒ මොකක්ද එහෙනම් ප්‍රාණාතිපාතා වේරමණී. ප්‍රාණඝාතයෙන් වැළකීම කියන එක දැන් අපි කියන සතෙක් මරණවා කියන්නේ සිද්ධියක්. ඒ සිද්ධියට මූලික වෙන්නේ කොහෙද? තමන්ගේ සිත. වැළකීමට මූලික වෙන්නේ කොහෙද? ඒ සිත. එහෙනම් ප්‍රාණඝාතයෙන් වැළකීම කියන එක කොහේ උපදින්නේ නැද්ද? සිතේ උපදින දෙයක්. එහෙනම් ප්‍රාණඝාතය සිද්ධ කිරීමට විරුද්ධව ප්‍රාණඝාතය සිද්ධ කරන්න සූදානම් වෙනකොට යමේ ඒක සිද්ධ නොවීම සඳහා ඒකට ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක වෙන බලවේගය තමයි පාණාතිපාතා වේරමණී කියලා කියන්නේ. හරි. එහෙනම් අන්න ඒක අපි ළඟ තියෙනවද කියලා හොයලා බලන්න ඕනේ. මధుරෙක්වත් මරන්න මගේ හිත මට ඉඩ දෙන්නේ නැද්ද? අපි මේක සාකච්ඡා කරලා සීල විසුද්ධිය ගැන කතා කරන වෙලාවේ හරි මගේ හිතෙන් මේ බලය නැගෙනවද? අදින්නා දානා වේරමණී. ඒක කුසලයක්, කුසලතාවයක්. මොනවට තියෙන කුසලතාවේද? සංසාරගත දුක්ඛස්කන්ධයෙන් අත මිදීම සඳහා අපේ අතින් සිද්ධ වෙන මහා පාපයන් අයින් කිරීම සඳහා තමන්ගේම චිත්තසංතාණයෙන් එන වේගය. හරිද? හොරකමක් කරන්න ඉඩ දෙන්නේ නැහැ මේ හිත. ඒක වළක්වනවා. කාමයේ වර්ධව හැසිරෙන්න ඉඩ දෙන්නේ නැහැ මේ හිත. ඒක වළක්වනවා. මේක නිෂ්ඵල දෙයක් වෙනවා. ඒකුත් දේවල් අනුව තමන්ගේ හිතෙන් ඒක වැළකීලා යනවා. ඒ කියන්නේ දන්න කරුණු අනුව. එතකොට මුසාවාදා බොරු කියන්න දෙන්නේ නැහැ. ඉතින් අහලා බලන්න ඕනේ. මගේ හිත මට බොරු කියන්න දෙන්නේ නැද්ද? මගේ හිත මට බොරු කියන්න දෙන්නේ නැද්ද? ඒ කියන්නේ මගේ මානසිකාරය බොරුවක් කියන්න හදනකොට බොරුවක් කියන්න නේද හදන්නේ? ආ බෞද්ධයෙක් විදිහට එහෙම කියනවද? බුදුරජාන් වහන්සේ මෙහෙම දේශනා කරලා තියෙනව නේද? රාහුල හාමුදුරන්ට කොහොමද දේශනා කරේ? බොරු කියනවා නම් වෙන කල නොහැකි වැරද්දක් නෑ කියලා මම කියන්නේ නෑ කියලා. ඒ තරමටම ඉතින් එහෙනම් ඒ වගේ මගේ හිත මාව වළක්වනවද බොරුවෙන්? මේ ලෝකේ වෙන දෙයක් වුණදෙන් මට නේද වෙන දෙයක් වුණදෙන් මාව මැරිලා ගිය දැන්. හරිද? මම බොරුවක් නම් කියන්නේ නෑ කියලා තමන්ගේ හිත තමන්ව එකෙන් අයින් කරනවද? කේලමෙන් අයින් කරනවද? පරස වචනෙන් අයින් කරනවද? හිස් වචනෙන් අයින් කරනවද? හිස් වචන දොඩෝ දොඩෝ පැය ගණන් ගත කරන කාලය නැවැත්වුවොත් යම්කිසි කෙනෙකුට මොන තරම්නම් ජීවිතය සකසුරුවම් කරගන්න පුළුවන්ද? නමුත් එච්චර හානියක් කරන කෙලෙස් උපදවන මේ හිස් වචන වලින් ගැලවෙන්න බැරි ඇයි? ඒ පැත්තට තියෙන බලය වැඩි හින්දා. එතකොට හිස් වචනයෙන් වැළකීම කියන එක උපදින්නේ අපේ චිත්තසංතානෙ. දැඩි ලෝභය, දැඩි දේශය, වැරදි දෘෂ්ටීන් උපදින්නේ අපේ චිත්තසංතානෙ. එතකොට ඒක සිතෙන් කෙරෙනා වූ தත්වයන්, වැරදි දේවල්. එතකොට මෙන්න මේ චිත්ත පරම්පරාව දෙස අපේ මේ චිත්ත පරම්පරාවේ මේ දැනගත යුතු දැන් දැන් අපි කියුවේ මොකද්ද? අකුසලය කියන්නේ කුසලය කියන්නේ ප්‍රතිඵලයක්. යම් දෙයක ප්‍රතිඵලයක්ද නැද්ද? හොඳට බලන්න. හරි. දැන් ප්‍රාණඝාතය සිද්ධ වෙන්න යන අවස්ථාව ගන්න. ප්‍රාණඝාතය සිද්ධ වෙන්න යන අවස්ථාව කියලා කියන්නේ ඔන්න දැන් ගේ ඇතුළට එනවා පත්තෑයෙක්. හරිද? ගේ ඇතුළට පත්තෑය එනකොට සමහර අයට මොකද හිතෙන්නේ? මේකා මහා භයානක සතෙක් නේද? විසගෝර සර්පයා දැක නෑර මෝඩයා කියලා වුණ Tamanට වෙනවා අදහස්. පරණ ඒවා. මගේ ළමයාට හානි කරන්න පුළුවන්. මම හදාගත්ත ගෙට මොකටද මෙයා එන්නේ? මෙයා ඉන්න ඕන කැලේනේ. මෙයා මොකටද මෙහි ආවේ? කියලා එවැනි අදහස් එක්ක මූලික වෙන්නේ මොකද්ද? දේශයයි නේද? දේශය මූලික වෙලා අර වගේ සිතුවිලි පහළ වෙනවද නැද්ද? පහළ වෙලා සරප්පුවක් අතර ගන්න එතකොට. සරප්පුවක් අතර අරගෙන මේ ප්‍රාණඝාතය කරන්න යටින් දිවෙන වැඩපිළිවෙල මොකද්ද? දේශය. මොකද කියන්නේ? යටින් යන වැඩපිළිවෙල දේශය. දේශය කියන අකුසලය තමන්ගේ సంతානගතව අනුසය වශයෙන් තිබ්බ අපිට මම හරි මේ සැනසීමෙන් හිටියේ හරි සාන්ත හැඟීමකින් හිටියේ කියලා. ඒ වෙලාවේ දේශය තිබ්බේ නැහනේ. දැන් මේ පත්තය දකින්නකොට මොකද උනේ? අනුසය වශයෙන් තිබුණා වූ මේ දේශය මගේ సంతානගතව හැදුනා හැදිලා හිත නොසන්සුන් වුණා දැන් මොකද වෙන්නේ තවත් මේක වැඩි වුණා වැඩි වෙලා සීමාව මොන සීමාවද ව්‍යතික්‍රමන සීමාවට ආවා. ඇවිල්ලා මොකද වෙන්නේ? දැන් සරප්පුව පල්ලෙහාට යන්න යන වෙලාව. හරි. එතකොට මේක හේතුවක් ඇතුවද සිද්ධ වෙන්නේ හේතුවක් නැතුවද? නේද? ඉතාලා පැහැදිලි හේතුවක් ඇතුව. මෙතෙන්ට යෙදුන්නේ නැති දේවල් වගේක් තිබුණා. හරිද? මෙතෙන්ට යෙදුන්නේ තව කෙනෙක් හිතන්න පොඩ්ඩක්. තව කෙනෙක් අතීතයේ මෙනෙහි කිරීම කරලා තියෙනවා. එයා අහලා තියෙනවා, බණ අහලා තියෙනවා. හරිද? නැත්තම් කල්පනා කරලා තියෙනවා. මේ සතාටත් තියෙනවා දැනීමක්. මේ සතාට දැනීමක් නැත්තම් දැන් කැරපොත් එක්ක හරි ආපුවාම අපි සෙරප්පුවක් ගත්තාම එයා දුවනවද නැද්ද වේගෙන්? එහෙනම් එයාට පණ බේරා ගැනීමේ අදහසක් තියෙනවද නැද්ද? හැම සතෙකුටම තියෙනවා එහෙම එකක්. එහෙනම් මෙයාත් මේ වේගයෙන් මාව දැක්කම දුවන්නේ බයයි. මෙයාට කොයි වෙලාවෙ මේ නේද හෙනගෙඩියක් පාත් වෙනවා වගේ නේද? ලොකු පර්වතයක් පෙරලෙනවා වගේ නේද? එයාගේ මුළු ඇඟටම හිමින්ද? නෑ හිමින්සරේ යට වුණා නෙවෙයි. අපි අපිව නිකන් ලොකු ගලකට නිකන් යට වෙලා යනවා හිමින්සරේ එහෙම වගේ නෙවෙයි. මහා වේගෙන් නේද? අර ගොඩනැගිලි එහෙම කඩා වැටෙන ඇඟවලුට නේද? ආන් ඒ වගේ ලොකු දෙයක් මහා වේගෙන් මේක උඩට වැටෙනවා. ඒ වැටෙනකොට එයාගේ ශරීරය පැලෙනවා. හිතන්න මගේ ශරීරය පැලුණොත් මොකක් හරි වැටිලා. ඒකල මගේ මේ බඩේ තියෙන දේවල් එළියට චරු පැන්නොත් එළියට. ආන් ඒක වෙනවද නැද්ද? වෙනවා. එතකොට රිදෙන එකක් නෑ යන්නේ නේද? කොයිතරම්නම් වේදනාවක් තියේද? අර අඬු බඬු ඔක්කොම දඟලනවා. මේක පොළවේම ඇලෙනවා. ඊට පස්සේ මම ආයෙ මොකක් හරි එක්කින් මෙයාව හූරලා ගන්නවා. නේද? ආයෙ මැරිලාද කියලා බලන්නෙත් නෑ කියලා එළියට දානවා. ඊට පස්සේ මොකද වෙන්නේ? පණ ඇදලා දින්න සතාව කූඹි කනවා. හරිද? මෙන්න මේ සිතුවිලි ඔක්කොම හේතු වෙලා ඒ වගේ ටිකක් හේතුණු. අරයව දකින්න ඉස්සෙල්ලා මොකද වෙන්නේ? එන්නේ මොකද්ද? මෛත්‍රිය, කරුණාව. ආන් ඒ වෙලාවට ඉක්මනට shopping bag එකක් හොයාගනි. ඒක පැත්තකින් කෝට් එකකින් ඇල්ලලා අරකට දාලා ගිහින් ඈතට ගිහින් දැම්මා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය දෙක අපි කල්පනා කරන්න ඕන අපිට දැනෙන්න ඕනේ මේ විදිහට හැසිරෙන දෙන්නෙක් ඉන්නවා. දෙන්නෙක් ඉන්නවා. නේද? දෙන්නෙක් එකම සිද්ධියේදී අපි එක එක්කෙනා එක එක්කෙනා. එකම සිද්ධියේදී අපි එක එක්කෙනා එක එක්කෙනා එක එක්කෙනා හැසිරෙන්නේ එක එක විදිහට. කවුරු හරි ඇවිල්ලා අපේ පවුලේ අයට බැන්නොත්. පවුලේ අය එක එක්කෙනාගේ කිපීම් සහ සාන්තභාවය ගහන්න පයින් ගති නේද? එකම සිද්ධිය දැක්කේ ඇහුවේ. හැබැයි කට්ටියගේ හැසිරීම කට්ටියගේ හැසිරීම වෙනස්. මොකද එකම සිද්ධියේදී එක එක්කෙනාගේ එක එක්කෙනාගේ හැසිරීම වෙනස් වෙන්නේ ඇයි? ඒ ඒ කෙනා තුල තියෙනා වූ දැක්ම. ඒ ඒ කෙනා තුල අර සිද්ධිය පිළිබඳ තියෙනා වූ දැක්ම අනුව තමයි ඒ ඒ කෙනාට සිතුවිලි උපදින්නේ. හැම හැඟීමක්ම එන්නේ අතීතයේ එයාගේ තියෙන දැනුම අනුවද නැද්ද? ඉතින් අන්න ඒ දැනුම අනුව කියන එක අපි තේරුම් ගන්න ඕනේ. එහෙනම් මගේ සෑම සිතුවිල්ලක්ම එන්නේ අන්න එහෙමයි. ඒ ඒ වෙලාවේ තියෙන දැනුම අනුව. මේ දැන් ඉතින් මේ පටිච්චසමුපාදය පිළිබඳව සාකච්ඡා කරන දින කීපයේ මට අර ගන්න එකම උදාහරණය හැමදාම ගන්න වෙනවා මතක් කරන්න වෙනවා. එතකොට අපිටත් ඒක හොඳට හොඳට මේ ඇතුළටම තේරෙන්න පටන් ගනී. මොකක්ද? පින්වත්නි, ගින්දර ගැන අපි දන්නවා. ගින්දර ගැන අපි හොඳටම දන්නවා. ආයෙ කියන්නේ මම කෙටියෙන් කියන්නේ ගින්දරක් දකින්නකොටම මට ගින්දරක් දකින්නකොටම මේක භයානක දෙයක්. මේක අන්න අර අන්න අරවා හින්දාපත් වෙන එකක්. නේද? අර අරවා මේවා හින්දාපත් වෙන එකක්. මේක නිවන්න පුළුවන් එකක් සහ නිවන ක්‍රමේ මෙන්න මේකයි කියලා අන්න ඒ දැනීම් හතරම මිශ්‍ර වෙච්ච එක හැඟීමක් එනවද නැද්ද මෙහෙම බලනකොටම ගින්දර දිහා ඒ හැඟීම අපිට එනවා ඒක ආවේ කොහොමද එහෙම හැඟීමක් අපිට ආවේ කොහොමද මම ගින්දර භාවිතා කරලා තියෙන හින්දා මම ගින්දර භාවිතා කරලා තියෙන හින්දා මම ගින්දර භාවිතා කරලා තියෙන හින්දා එහෙම නේද පොඩි කාලේ ඉඳන් මම ඒ ඒ ගින්දර පිළිබඳව ගින්දර මට වැඩි කරගන්නත් පුළුවන් වුණා, අඩු කරගන්නත් පුළුවන් වුණා, මධ්‍යස්ථව තියාගන්නත් පුළුවන් වුණා, නිවන්නත් පුළුවන් වුණා, පත්තු කරගන්නත් පුළුවන් වුණා. ඒකෙන් වැඩක් ගන්නත් පුළුවන් වුණා. මම පොඩි කාලේ ටිකක් පුච්ච ගත්තත් එක්ක. නේද? එතකොට භාවිතා දැනට ඉතා ප්‍රයෝජනවත් ප්‍රයෝජනවත් විදිහට ගින්දර පාවිච්චි කරගන්නත් මට පුළුවන් වුණා. එතකොට ගින්දර කියන්නේ එක්තරා වැඩපිළිවෙලක්. ඒක එක්තරා ධාරාවක්. එක්තරා පැණි පැනවීමක්. ඒ කියන්නේ ගින්දරට අදාළ හේතු ටික සකස් වෙන විදිහට තමයි ඒ ගින්දර හැදෙන්නේ. අන්න එතන තියනවද නැද්ද? හේතු හින්දා සකස් වෙන ස්වභාවයක් ගින්දර කියන එක. නේද? ගින්දර කියන්නේ නොයේකුත් හේතු අනුව අඩු වැඩි වෙන එකක්. ඒක එක එක ගැලීමක්. ඒක එක එක්තරා මේ සම්තතියක්. නේද? ගිනි දැල්ල මෙහෙම නැගෙනවා නැගෙනවා නැගෙනවා නැගෙනවා. එතකොට අපි දන්නව නේද අර දැන් ගෑස් එකෙන් පාවිච්චි කරන අය දන්නවා නිල් දැල්ල ඇති කරගන්න ඕන නම් මොකද කරන්න ඕනේ කහ දැල්ල ඇති කරගන්න ඕන නම් මොකද කරන්න ඕනේ කියලා දන්නවා නේද එහෙනම් ඒවා ඔක්කොම අඩු වැඩි කරන්න අපි දන්නේ අපි ගින්දරත් එක්ක සම්බන්ධතා තියෙනවා අපේ. නේද? ඍජුවම ගින්දර කියන වැඩපිළිවෙල සිද්ධ වෙනවා නම් එක දිගට කොතන හරි තැනක එයා ගැන අපි හඳුනනවා. ගින්දරට ඕන දේ හඳුනනවා මං. හඳුනනවා කියන්නේ ගින්දර වැඩි වෙන්න ඕන දේ හඳුනනවා. ගින්දරට මූලික වෙලා තියෙන දේ අඳුරනවා. දැල්ල අඳුරනවා මං. මේ නිල් දැල්ල මෙන්න කහ දැල්ල මේ නිල් දැල්ලට හේතුුනේ මෙන්න මේකයි. කහ දැල්ලට හේතුුනේ මෙන්න මේකයි. හරිද? පොඩි ගින්දරට හේතුුනේ මෙන්න මේකයි. ගින්දර මහා ගොඩක් ආව නම් ඒකට හේතුුනේ මෙන්න මේකයි. මේවා එනකොට මේවා වෙනවා කියලා මේ පැත්තයි එහා පැත්තයි ගැන ගින්දර කියන්නේ හේතු එක්ක ඇති වෙන ඵලයක්. හේතු එක්ක ඇති වෙන ඵලයක්. අන්න ඒ හේතුත් මන් දන්නවා, ඵලයක් දන්නවා. ඒකින්ද මට ගින්දර නිවන්නත් පුළුවන්, මට ගින්දර පත්තු කරන්නත් පුළුවන්, මට කැමති කැමති විදිහට ගින්දර පාවිච්චි කරන්න පුළුවන්. හරිද නැද්ද? හැබැයි මට හේතු නැතුව ගින්දර පත්තු කරන්න පුළුවන්. දරත් නැහැ, රස්නෙත් නැහැ, හුලනුත් නැහැ. මොකද මං ගින්දර ගැන දන්නවා ඉන්නකො මං පත්තු කරලා පෙන්නන්න මොකුත් නැතුව කියලා. පුළුවන්ද? බෑ. මට හේතු අඩු කරන්නේ නැතුව ගින්දර අඩු කරන්න පුළුවන්. හොඳටම හොෝගාලා නැගෙන ගින්දර අඩු කරන්න නම් මම සැර වැඩි ලොකු වැඩි බහිනව පල්ලෙහාට කිව්වට එහෙම බෑ. එයා හේතු ඇතුවමයි අඩු වෙන්නේ. නේද? එතකොට මම ගිහිල්ලා ඉවර වෙලා මේ දැන් වැරදීම් කරගන්නනේ ගින්දර නිවන්න කියලා වුණ වෙලා තෙල් හින්දා පත්තු වෙන ගින්දරකට සමහර අය වතුර දානවා. නේද? ආ නොදන්නාකමක්. වෙන්නේ මොකද්ද? තවත් ඒක ඇවිලෙන්න පටන් ගන්නවා. ඉතින් අන්න ඒ වගේ දැනගත්තේ නැත්නම් දැනගත්තේ නැත්නම් අඩු කරගන්න වැඩි කරගන්න හම්බෙන්නේ කෙලස් කියන්නේ ගින්දරද නැද්ද? ආදරය කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? අකුසල නැගීම. තරහ කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? ඊර්ෂ්‍යාව කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? ආ ඒවා ගින්දර ගින්දරට උපමා වෙලා තියෙනවද නැද්ද? හා. දැන් ඒවා ඕන වෙලාවට අඩු වැඩි කරගන්න දන්නවද දන්නේ <laughs> ඕන වෙලාවට අඩු වැඩි කරගන්න දන්නවද දන්නේ අනවශ්‍ය ඒවා නිවල දාන්නත් අවශ්‍ය ඒවා පතු කරගන්නත් අන්න පින්නදී මේ හිතේ උපදින මේ සිතුවිලි ධාරාව මේක ගින්දර වගේම හේතු අනුව සකස් වෙන ඒවා වගේ. ආන්ගේ සකස් වෙන අපේ මේ මොහොතේ හැදෙන මේ මොහොතේ මට ආදරයක් හැදෙනවා නම් මේක මම අඩු වෙනවා අඩු වෙනවා නේද? කිව්වට අඩු වෙනවද? මේ මොහොතේ තරහක් හැදෙනවා නම් නේද? වැඩි වෙනවා වැඩි වෙනවා කිව්වට වැඩි වෙනවද? නෑ. ඒකේ මට පැහැදිලි අයිතියක් නෑ. ඒක වැඩි වෙන ආකාරයේ මෙනෙහි කිරීම කරොත් වැඩි වෙන බවත් වැඩි වෙන්න කල යුතු මෙනෙහි කිරීම අඩු වෙන ආකාරයේ මෙනෙහි කිරීම කරොත් අඩු වෙන බවත් මොනවද ඒ අඩු වෙන ආකාරයේ බවත් හරිද අපේ මේ මෙතන ගලාගෙන යන ගලන මේ සිතුවිලි ධාරාවේ ක්‍රියාකාරීත්වය අපි ගින්දර ගැන දන්නවා වාගේ දැනගත යුතු වෙනවා හරිද එන්නේ හේතුත් එක්ක දැනගත්ත කෙනාට මේක මට අයිතියක් නැති බව ප්‍රත්‍යක්ෂ වෙනවා හරිද මට ඕන හැටියට මේකත් එක්ක දඟලන්න බෑ කියලා ප්‍රත්‍යක්ෂ වෙනවා අන්න ඒ ප්‍රත්‍යක්ෂ වුණාම පින්වත්නි දැනට අපිට අනුන්ගේ සිතුවිලි පිළිබඳව තියෙන්නේ මේ මේ වගේ අදහසක්ද නැද්ද කියන්නේ. අහවලා මට මෙන්න මේ විදිහට බැනලා තියෙනවා. අහවලා මාත් එක්ක මෙන්න මෙහෙම තරහෙන් ඉන්නවා. හරිද? අහවලාගේ අතීතය මෙන්න මෙහෙමයි. අහවලා හොරා, අහවලා බේබද්දා, අහවලා සල්ලාලයා කියලා දැම්මේ නැද්ද පැලස්තර වගේ පුද්ගලවාදේ? නේද? ඒ මොකද එයාගේ సంతానගත වැඩපිළිවෙලේ අයිතිය කාටද අපි දුන්නේ? එයාට දුන්නා. හරිද? එයාට වගකීමක් එක්ක දුන්නා. ඔහේ මාත් එක්ක තරහෙන් ඉන්නවා අය. ඔහේ වහාම ওই තරහා ඉවත් කළ යුතුය. ඔහේ අහවලත් අයත් එක්ක ආදරෙන් ඉන්නවා අය. නේද? දෙමව්පිය මොකද කරන්නේ? නේද? ළමයින්ට කියනවා. ඔහේ අහවල් අයත් එක්ක ආදරෙන් ඉන්නවා. අදම නවත්තන්න ඕනේ. නිරෝධ <laughs> අවබෝධයක් නැති අය යන්නේ එහෙම තරවටු කරනවා නිතර. අදම නවත්තන්න ඕනේ. අනේ අපේ මෙයා කොහොමද නවත්තන්නේ? ළමයාට උවමනාව තියෙන වෙලාවකට මේක නවත්තලා දාන්න නේද? බුර බුරා නැගෙන ගින්නක් වගේ මොකද වෙන්නේ? නවත්තන්න හදනකොට. තව තව තව තව එයා නවත්තන්න තව තව වැඩි වෙනවා. නේද? අන්තිමට මොකද්ද තීරණය? වෙන දෙයක් උනාවේ. එතකොට තමයි අර සම්බෝලයි බතුයි මතක් වෙලා අම්මා තාත්තටත් නොකිය ගියාය. ඊට පස්සේ තමයි තේරෙන්නේ අපහසුව කොච්චරද කියලා. ඉතින් ලැජ්ජාව දරාගෙන ඉන්න වෙනවා ඉතින් ඊට පස්සේ. ඉතින් මේ ඔකොටෝම හේතු ඒ ඒ කෙනාගේ තමන්ගේ හිතේ ඇතිවන්නා වූ සිතුවිලි වල අයිතිය තමන්ට නැහැ. ඒක තේරෙන්නේ මේ ගලන ධාරාව දිහා බැලුවොත්. මේ ගලන ධාරාව දිහා බැලුවොත් මොන ධාරාවද? මෙන්න මේ අකුසලය නැගෙන හැටි, කුසලය නැගෙන හැටි. ඒකට හේතු වෙන්නේ මොනවද කියලා මම ඒක ගැන මට පින්වත්නි අකුසලයක් නැගෙනකොට යම්කිසි ඊර්ෂියාවක් එනකොට ගින්දර දැක්කහම ඇතිවෙන හැඟීම වගේ හැඟීමක් අපිට එන්න ඕනේ ඒ ඊර්ෂියාව පිළිබඳ. මේක ඇත්තටම කියන්න බලන්න තරහ කියමුකෝ. තරහ කියන එක දැන් ලොකු රොඩු ගොඩක් තියෙන තැනක් තියෙනවා. හරි? අපේ ගෙවල් ළඟ නැත්නම් හොඳ වියලි ලී ගොඩක් මං ගෙදර අයිනේ ගොඩ ගහලා තියෙනවා. මෙතන කවුරු හරි පොඩි ගින්න ගොඩක් ගහනවා. හරි? දැන් මේ ගින්න ඉස්සෙල්ලාම ඇති කරපු ගින්න පොඩි එකක්. නමුත් මං දැකලා මොකද කියන්නේ? ඕක ඔතන ඕක ඔතන මේවා කරන්න එපා. ගේත් එක්ක ගිනි ගන්නවා මේ ඔක්කොම විනාශ වෙනවා කියලා. ගින්දර පොඩි වුණාට මං මම ඒකෙන් සිදුවිය හැකි හානිය දන්න මොකද? මෙතන තියෙන සියල්ල ගිනිගත හැකි තත්ත්වයක තියෙන ඒවා. ඒ වගේ අපේ හිතේ දැනට පොඩි තරහක් තියෙනවා. ගිනි පුපුරක් ඇති නේද? පුංචි පුංචි සිගරට් කොටයක් ඇති නේද මුළු කන්දක් ගිනි තියන්න ගිනි ගන්න නේද? එහෙම වෙන අවස්ථා වෙන තරම් තියෙනවද? හඳුන්කුරක් පත්තු කරන්න එපා කියනවනේ අඩුම තරමින් ඔය ගිනි ගන්න ආසන්න තැන්වල. ඉතින් ඒ මොකද ඒ ගිනි පුපුර ඇති. ඒ වගේ මගේ ළඟ තරහ යන ස්වභාවය තියෙනවා නම් මට මහා විනාශයක් වෙන්න පුළුවන්කම තියෙනවා. මොකද මට චුට්ටක් තරහ යනකොට වටේ පිටෙන් ඒකට පෝෂණය වෙන ඒවා හම්බුනොත්, තවත් හම්බුනොත්, තවත් ඒකටම පෝෂණය වෙනවා දිගින් දිගට හම්බුනොත් මොනවා වෙයිද? ගුටි දෙක තුනක් අයින්ද පයින්නවා මං එහෙම නෝද? දන්නවනේ මතක් කරලා බලන්න කොහොමද නිකන් නේද? සර්පය පයින්නවා වගේ නේද? හැපි නියු පයින්නවා වගේ නේද? නයි පයින්නවා වගේ අර දරඬ ගහගෙන ඉඳලා පනිනවා වගේ නිකන් මේ තරහ ගියාම පයින් පැනිලා දැකලා තියෙනවා නේද? හැපැත්තෙන් එක වචනයක් කියනකොට මෙහෙන් කොහොමද? එතකොට මෙන්න මේ වගේ තත්යකට මාව පත් වෙන්න පුළුවන් කියලා මේ පුංචි අකුසලයේ පවා බය දැනෙන්න ඕනේ. Tamanට දැනෙන්න ඕනේ මෙන්න භයානක දෙයක් වෙනවා කියලා. මෙන්න භයානක දෙයක් වෙනවා කියලා පුංචි අකුසලයේ පවා බය දැනෙන්න ඕනේ. මෙන්න භයානක දෙයක් මෙතන හැදෙනවා. ගිනි පුපුරක් හැදුනා. මේක මොන වගේ තැනක්ද? මේක වියලි දර වියලි කොළ මහා ලොකු බුරබුරා නැගෙන ගින්නක් හටගත හැකි තත්වයක තියෙන තැනක්. හරිද? දැනට නම් ගිනි පුපුරු වගේක් තමයි තියෙන්නේ. නිකන් හිතන්න. ගෙදර ඉන්න කෙනෙක් නැත්නම් පාරේ යනකොට කෙනෙක්. අපි කොච්චර භයානක ගමනක්ද මේ පාරේ යන්නේ කියන්නේ අපේ විශේෂයෙන් තරුණ දරුවොත් පිරිමි දරුවෝ එහෙම එකතු කරගෙන පාරේ යන එක කොච්චර භයානකද කියන්නේ බලන්න. ඔන්න කවුරු හරි අපේ වාහනේ හැප්පෙනවා කියලා හිතන්න. හැප්පිලා එයාලගේ වැරද්දෙන් හැප්පෙන්නේ. ඇවිල්ලා මොකද කරන්නේ? අපිට බයිනවා. ආ දැන් මොකද වෙන්නේ මෙහි ඉන්න අයට? නීති හොයනවාද ඉස්සෙල්ලා? ඔක්කොටම ඉස්සෙල්ලා එයාලගේ වැරද්දෙන් අපේ වාහනේ හැප්පිලා හරිද? බැනගෙන බැනගෙන ගියොත් අපි අපේ වාහනේ තරුණ කෙනෙක් හිටියොත් මොනව කරයිද? අපි හිතමු අපේ අපේ වාහනේ ඉන්න අහිංසක තාත්තෙකුට බයිනවා. පුතා මොනව කරයිද? පරුස වචන කියලා බයිනවා. මොනව කරයිද? නේද? එහා පැත්ත එහා පැත්තට මෙයා බයින්න පටන් ගන්නවා. එයා බයිනකොට මෙයා එහෙනුත් මෙයාට හොඳටම පරුස වචන කියලා බයිනවා. ඒ වගේ දෙයක් වුණොත් කොයි වගේ තැනක නවතීද? සමහර විට එතන පොල්ලක් තිබ්බොත් <laughs> ඔක්කොම ඉවරයි. කිසි වැරද්දක් මං කරේ නැහැ බලන්න. හරිද? එතකොට බලන්න කිසි වැරද්දක් කරේ නැහැ. මගේ වාහනේ ඇවිල්ලා කවුරු හරි හැප්පුවා. එයා මට බැන්නා. අන්තිමට මං කෙනෙක්ව මරලා. මේ තව පොඩ්ඩකින් හිරේ විලංගුවේ ළඟින්ද සිද්ධ වෙන දෙයක් සිද්ධ වෙන්න තියෙන ඉඩකඩක් තියෙනවද නැද්ද? එහෙනම් මගේ ළඟ තියෙන්නේ මොනවද? වහා ගිනි ඇවිලෙන සුළු නේද? නේද? සාමාන්‍ය දැනෙන්න ඕන වහා ගිනි ඇවිලෙන සුළුයි ප්‍රවේශමෙන් භාවිතා කරන්න. ප්‍රවේශමෙන් භාවිතා කරන්න ඕනේ මම මාව. මාව වෙන කවුරුවත් නෙමෙයි. නේද? ඒ වගේම තමයි එහා පැත්තත් එහෙමයි. කවුරුණත් එහෙමයි. තමන්ට තමන්ව දැනෙනකොට තමන්ට අනුම අවබෝධ වෙනවා. එහෙනම් මගේ ළඟ තියෙන්නේ තරහ කියන එකින් දා ගිනි ඇවිලෙන සුළු సంతානයක්. ආන් ඒ භයානකම දැනෙන්න උන. සසරේ මහා විපතක් සිද්ධ වෙන්න තියෙන ඉඩකඩක් තව මොහොතකින් තියෙනවා. අන්න ඒක දැනෙන්න ඕනේ. අන්න එහෙම දැනෙනවා නම් දැනෙන ඇත්තටම එහෙමද නැද්ද? ඇත්තටම එහෙමද නැද්ද කියන්නේ? මම මේ මම මේ ඔහේ ඉන්නවා. මේ හිටියට මොන වැරද්දක් මගේ අතින් සිද්ධ වෙන්න තරමටම මහා අකුසලයක් නැගෙන්න පුළුවන් ඉඩකඩක් මගේ ළඟ තියෙනවද නැද්ද? නේද? පේන්නද? ඊටාම හොඳට ඉන්න අය. සමහරලාට සමාජයේ කොයිතරම්නම් නරක දේවල් වලට පෙළඹෙනවද කියලා. ඒවා කාගේවත් වැරද්දක් නෙවෙයි. ඒ ඒ වාගේ ගොඩනැගෙන ස්වභාවයන්. ඊටා ආදර්ශමත් චරිත. ඊටාම සමාජයට ලොකු පණිවිඩ දුන්න චරිත. නේද? මොකද අන්තිමට කිසිම ලැජ්ජාවක් නැතුව නොයේකුත් ආකාරයේ හැසිරීම වල හේදෙනවා මුළු සමාජයේ ඉදිරියේ කිසිම ගාණක් නැහැ. ඇයි අකුසලයේ මහත? නේද? අකුසලය නැගෙනකොට එතකොට අපි ඒවා ගැන කල්පනා කරනකොට මොකද හිතන් තියෙන්නේ? මට මාන්නම ඔහොම වෙන්නේ නැහැ. කතා කරන්න කියන්නේමයි මම දනි මට වෙනකන් හොයන්න හම්බෙන්නේ නෑ. මේක ක්‍රමානුකූලව ගොඩනගෙන්න පුළුවන්. ඒකින්ද මේ හිත ගැන විශ්වාසයක් තියන්නේ කුසලය දන්න අය, අකුසලය දන්න අය, මේ හිතේ ස්වභාවය දන්න අය, අද කුසල මූලය දන්න අය, අකුසල මූලය දන්න අය, මේවට හේතු වෙන්නේ මේවයි කියලා දන්න අය කුසල් අකුසල් මුල් අයින් කරනවා කුසල් මුල් නේද වැඩෙන විදිහට තමන්ගේ මෙනෙහි කිරීම සිද්ධ කරගන්නවා. ඉතින් පින්නන්නේ අන්න එහෙම දැනෙන්න ඕන මහා භයානක දෙයක් මෙතන සිද්ධ වෙන්න පුළුවන් කියලා දැනෙන්න ඕනේ. ගිනි පුපුරක් තියෙන්නේ හේතුවක් ඇතුවයි. ඒ හේතු දැනෙන්න ඕනේ. මෙන්න මේක මේවා තමයි මේක වැවෙන්නේ මෙන්න මේ හේතු කියලා දැනෙන්න ඕනේ. ඒ සඳහා අපි කොහෙටද එපිකම් කරලා බලන්න ඕනේ. ගින්දරත් එක්ක සම්බන්ධකම් ඍජුවම අපි ඒ ගින්දරත් එක්ක ඍජුවම මට ඒකට කියන්න වචනයක් නැතුව මම ඉන්නේ. ඒ කියන්නේ ඒකත් එක්ක කෙලින්ම සම්බන්ධකම් තියාගත්තා. ඒ කියන්නේ මේ එහි ක්‍රියාකාරීත්වය ඇහැට ඇහැට අපිට පෙවුණා හොඳට. නේද? ඇහෙන් අපි මේ ගින්දර ස්පර්ශ කළා. ඒකේ ධාරාව අධ්‍යයනය කරා. ඒකේ ධාරා ඒක සිද්ධ වෙන විදිහ අපි ගවේෂණය කරා. මම ඒක තේරුම් ගත්තා. ඒ වෙන මොකක්වත් හින්දා නෙවෙයි. ඒක දිහා මට බලාගෙන ඉඳීමේ හැකියාවක් තියුණා හින්දා. නේද? එහෙනම් මට දැන් මගේ සිතේ ඇති වෙන මේ සිතුවිලි දිහා බලාගෙන ඉන්න හැකියාවක් තියෙන්න ඕනේ. හරිද? එන්නේ හැකියාව ඇති කර ගන්න නම් ඒක ඒක දිහා මොකෙන්ද? ගින්දර දිහා නම් බලාගෙන හිටියේ ඇහෙන්. හිත දිහා බලාගෙන ඉඳෙන්නේ මොකෙන්ද? අපේ මානසිකාරය දිහා බලාගෙන ඉඳෙන්නේ මොකෙන්ද? ඒක ගවේෂණය කරන්න. සිතෙන්. හරි. අන්න ඒක සඳහා අවශ්‍ය කරන ඒකාග්‍ර හිත. ඒකේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරන්න අවශ්‍ය කරන එකඟ කරගත්ත හිත අරමුණු කළ හැකි යමක් දිහා එක දිගට අරමුණු කළ හැකි සිතක් සකස් කරගන්න විදිහ චිත්ත විසුද්ධිය, සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය කියලා මේ දවස් කාලයක් අපි සාකච්ඡා කරා. අන්න එහෙම උලුප්පගත්ත හිත අර ඒ විදිහට සකස් කරගත්ත හිත දැන් මං කොහෙටද යොදවන්න ඕනේ මේ කියන පටිච්චසමුපාදය අවබෝධ කරගන්න නම් කොහෙටද යොදවන්න ඕනේ? කාගේ පැත්තට යොදවන්න ඕනේ? කොහේ ක්‍රියාකාරීත්වයට යොදවන්න ඕනේ? මේ මට. හරි. මෙන්න නැගෙනෝ මේන් ඵලය ඵලය බලනවා. මේක කොහොමද කියලා පුරුදු කරන්න ඕනේ ටික ටික. නිකන් ඉන්න එපා. දැන් වැඩේ පුරුදු කරන්න පටන් ගන්න. හරි. මොකද මේ තරහ එනකොටම මොකද හේතුව කියලා හොයන්න ඕනේ. හරිද? අන්න ඒ හේතු හොයනකොට එහෙම මේක නැති කරන්න පුළුවන්ද කියලා හොයන්න ඕන. කාගේ පැත්තේද? මගේ පැත්තේ. අපි අපි වැඩිපුර හොයන්න යන්නේ කාගේ පැත්තේද? අන්න අහවලා හින්දා මට හොඳටම තරහ ගිල්ලා ඉන්නේ. නේද? අහවලා හින්දා මං කලකිරිලා ඉන්නේ. ඔක්කොම දාලා තියෙන්නේ එහා පැත්තට. ඒ හොයන්න යන්න එපා. හරිද? කොහෙද හොයන්න ඕන? මේ හොයන්න මෙහි ගැන අවධානයෙන් ඉඳ පින්නත් දැන් ඉතින්. හරිද? මෙහෙ ගැන අවධානයෙන් ඉන්න කෙනෙකුට ටික ටික ටික ටික ටික ටික මේකට අවතීර්ණ වෙන්න පුළුවන් වෙයි. එකපාරටම නම් මෙලෝදේ සමහර දවසකට දෙසරයයි ඔක මතක් වෙන්නේ. ආ මෙහෙම කරන්න කිව්වේ හාමුදුරු නේද? ඈ මෙහෙම කරන්න කිව්වේ දෙසරයයි. දෙසරයක් තේරුණත් ඔන්න මට කාමච්ඡන්දයක් ආවා. මොකද ආවේ කියලා කිව්වම දන්නේ නැහැ. හේතුව මොකද්ද කියලා දන්නේ? අර ගින්දර ලොකුවට ඇවිල්ලෙනවා. හේතුව මොකද්ද කියලා දන්නේ නැත්නම් මොකද කරන්න ඕන? ඉක්මනට දන්න කෙනෙක්ගෙන් අහගන්න ඕන. හැබැයි විනාශ වෙන්න තියෙන ඉඩ වැඩි. දැන් මොකද කරන්නේ මේ ගින්දර? දැන් අපි හිතමු කර කිව්වා වගේ තෙල් හින්දා ඇවිලෙන ගින්නක් තියෙනවා කියලා. තෙල් හින්දා ඇවිලෙන ගින්නක් තියෙනවා. මෙයා දන්නේ නිවා ගන්න ඕනේ විදිහ. එහෙනම් කායෙන් හරි ඉක්මනට අහන්න ඕනේ. නේද? නිවන්න පුළුවන් කියලා දැනගන්න ඕනේ. නිවන ක්‍රමය මොකද්ද කියලා දැනගන්න ඕනේ. ඉතින් අන්න ඒ ටිකට තමයි අපි ධර්මය අවබෝධ කරනවා කියන්නේ. කුසලය දැනගන්න ඕනේ, කුසල මූලය දැනගන්න ඕනේ. අකුසලය දැනගන්න ඕනේ, අකුසල මූලය දැනගන්න ඕනේ කියන්නේ පින්නන්නේ තමන්ගේ సంతාණයෙන් ඒ පිළිබඳව හැම නිමේෂයකම තේරුම් ගත යුතු වෙනවා. ලෝභ, දේශ, මෝහ මුල් වෙලා හටගන්නා වූ යමක් තියෙනවා නම්, මාත්‍රීය යමක් තියෙනවා නම්, ඒ සියල්ලම අකුසල. අලෝභ, දේශ, මෝහ මුල් වෙලා හටගන්න මාත්‍රීය යමක් තියෙනවා නම්, ඒ සියල්ලම කුසල. එතකොට යම්කිසි කෙනෙකුට අපි හිතමු ප්‍රථම ධානය මට්ටමට යනවා. ගිහිල්ලා ඒකින්ද එයා මොකද කරන්නේ? හ්ම් මම දැන් අනිත් අය වගේ නෙවෙයි. හරිද? මගේ භාවනා වර්ධනය වුණා. මම ප්‍රථම ධානය මට්ටමක ඉන්න කෙනෙක් කියලා ඒකෙන් මමායනයක් මමත්වයක් ගොඩනගනවා නම් ප්‍රථම ධානයේ වැඩිම හින්දා ඇති වූ කුසලයක් වෙනමම ඒක මාන්නයක් කොට ගැනීමේ ලැබිලා තියෙන්නේ මොකද්ද? අකුසලයක්. හුඟක් අය එන්නේ අකුසලයේ දන්නේ ඒ අකුසලයේ දන්නේ නැහැ. මට මාන්නක්කාර ස්වභාවයක් උදා වෙලා තියෙනවා කියලා දන්නේ නැහැ. හරිද? ඉතින් අන්න එහෙම දැනගන්න ඕනේ. ඒක දැනගන්න නම් කොහෙත් එක්කද සංසන්දනය කරන්න ඕනේ. ධර්මයත් එක්කයි සංසන්දනය කරන්න ඕනේ. ඒකේ අනිත්‍ය ස්වභාවය දන්නේ නැහැ. ඒකයි ඒක පිළිබඳ ලෝභ උපදින්නේ. ඉතින් මේ විදිහට මේක දැනගන්න ඕනේ. එහෙම මේ ධර්මය තුල ඉන්නේ නැත්තොත් සමහර අය දැකලා තියෙනවද? හරියට අනිත් අයව හෙලා දකිනවා. තමන්ව හුවා දක්ව ගන්නවා. අනුන්ව හෙලා දැක තමන්ව හුවා දක්වා ගනිමින් මෙහෙමයි කියන්නේ මම රහත්. හරි. දැන් අපේ ඇත්තෝ කුසලයේ දන්නේත් නැහැ, අකුසලයේ දන්නේත් නැහැ, කුසල මූලයේ දන්නේත් නැහැ, අකුසල මූලයේ දන්නේත් නැහැ. රහතන් වහන්සේගේ ස්වභාවය දන්නේත් නැහැ. රහතන් වහන්සේගේ ස්වභාවය දන්නේ නැහැ. දන්නේ නැති හින්දා මේ හොඳ නාටකම් කර කර ඉන්න එක්කෙනෙක් හදිසියෙම කියන මේ මම රහත් දන්නවද? කියපු ගමන් අපිත් මොකද කරන්නේ? අම්මේ අපේ රහතන් වහන්සේ කියලා නේද? ඈ පෙරලි පෙරලි වඳින්න පටන් ගන්නවා. ඉතින් මේක තමයි වැඩේ. අපේ මොකද අපේ තියෙන ධර්මයේ පිළිබඳ දන්නේ නැතිකම. තමන් තමන්ව ගවේෂණය නොකරපුකම. අය තමන්ගේ අසංවර හැසිරීම අකුසලයේ හින්දායි මේ සිද්ධ වුනේ කියලා අපි දන්නවනම් මන් දන්නවා පින්නන්නේ. මෙවැනි හැසිරීමක් එන්නේ පැහැදිලිවම ඇතුළාන්ත අකුසලයේ හින්දායි කියලා. එහෙනම් අනිත් අයගෙත් ඒ හැසිරීම දකින්නකොට තේරෙනවා සාන්ත වූ එක්නම් මේ මේ මෙවැනි හැසිරීමකට එන්නේ එන්නේ නැහැ කියලා. ඉතින් ඒකින්ද මේ ලෝකයේ තියෙන සියලු දේ යම් සියුම් වශයෙන් තියෙන අවිද්‍යාවක් හරිද? සියුම් වශයෙන් හරි තියෙන අවිද්‍යාවක් මේ බලන්න මේක තේරුම් ගන්න කොච්චර අමාරුද කියලා මම හැමදාම කියන උදාහරණයක් ආයෙ කියන්නම් මේ අවිද්‍යාව ගැන කියන්න ඕන හින්දා. දැන් අපි හිතන්න වටිනා වටිනකම දෙන දේවල් මොනවද කියලා අපි අපි සමහර දේවල් වලට මේ ලෝකේ වටිනාකම් දීලා පින්නන්නේ නේද? තමන්ගේ දරුවන්ට, සහෝදරයින්ට, ඥාතීන්ට ඉඩකඩම් වලට එහෙම ලොකු වටිනාකමක් මගේ හිතෙන් ලොකු වටිනාකමක් මම ඒවට යොදවලාද නැද්ද? යොදවලා තියෙනවා. හරි. මෙන්න මේ වගේ. මොකක්ද මම හැමදාම කියන්නේ මතක තියාගන්න ඕන හින්දා රත්තරම් මාලයක් කියලා හිතාගෙන යම්කිසි කෙනෙක් රැවටිලා ඉන්නවා බර තියෙන ඉමිටේෂන් මාලයකට. දැන් එයාට එකක් තෑගි හම්බ වෙනවා. තෑගි හම්බුම මේක දිලිසෙනවා බරයි හොඳට හරිද හොඳ ලස්සනයි. එයා හිතනවා මේක රත්තරන් මාලයක් කියලා. රත්තරන් මාලයක් හම්බුණා වගේම සතුටක් එනවද නැද්ද? නේද? එනවද නැද්ද? ඉතින් හොඳයිනේ. අනේ රත්තරන් මාලයක් නොවුනට සතුට තියෙනවනේ. ඉතින් සතුටනේ අපිට ඕනේ. රත්තරන් මාලිය ඔහෙ තිබ්බද? ඉමිටේෂන් මාලියත් ඔහෙ තිබ්බද? සතුටනේ ඕනේ. එහෙම කිව්වොත් මොකද කියන්නේ? නේද? නමුත් මේක නැති දෙයක් හින්දා නැති දෙයක් ඇතියයි කියලා හිතාගෙන ඉන්න අවිද්‍යාව නොදැනීම හින්දා ඇතිවන්නා වූ සතුටක් නොදැනීම හින්දා ඇතිවන්නා වූ සතුටක් නේද ආන් ඒවට අපි රැවටිලා ඉන්නවා ඒකෙන් තියෙන පාඩුව මොකද්ද? රත්තරන් වෙනස් වෙන්න කාලය ලොකු කාලයක් යනවා. ඒක වෙනස් නොවෙනව නෙවෙයි. ඉමිටේෂන් වෙනස් වෙන්නේ සුළු කාලයයි යන්නේ. සුළු කාලයේදී මාරයට මොකද්ද වෙන්නේ එහෙමනම්? ලොකු දුකකට පත් වෙන්න වෙනවද නැද්ද? ලොකු දුකකට පත් වෙන්න වෙනවා පින්නන්නේ. එහෙනම් වෙනස් වෙන දෙයට වෙනස් වෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නකොට අපි කියනවා ඒකට ලොකු වටිනාකමක් දෙන එක රත්තරන් වගේ කියලා කියනවා. හැබැයි ටික කාලෙකින්ම වෙනස් වෙනවා දැනෙනකොට ලොකු පීඩාවක් ඇති වෙනවා. අන්න ඒ අකුසලය අපි දන්නේ නැහැ. ඔක රැවටිච්ච කෙනා දන්නේ නැහැ. අකුසලයේ හැටි එහෙමයි. එයාට එයාගේ సంతානයේ ස්වභාවය වහනවා. හරි? ආන් ඒකින්ද තමන්ගේ సంతානගතව සිද්ධ වෙන ස්වභාවයේ ස්වභාවයේ තියෙන දේවල් ඇත්ත වැහෙන්න නොදී කල්යාණ මිත්‍රය ආශ්‍රය කරමින් හරිද? එයා අකුසලය අකුසලය කියලා දැනගන්න ඕනේ. හුඟක් අය අකුසලය අකුසලය කියලා දන්නේ නැහැ. හරිද? ධ්‍යාන වලට ඇලී සිටීම අකුසලයක් කියලා දන්නේ නැහැ. ඇලී සිටීම අකුසලයක් කියලා දන්නේ නැහැ. නේව සංඥා නා සංඥායතනය දක්වාම ඇලී සිටින්නේ නම් අකුසලයක් කියලා දන්නේ නැහැ. හරි? එතකොට ඒ ඒ අතර මෙහෙම කියනවා. නිවනටවත් ඇලීමක් ඕනේ නැහැ. දැම්ම කියනවා. ඔයා නිවනට තියෙන කැමැත්ත අයින් කරලා දාන්න. ඕකත් අන්නහව. නිවනට තියෙන නිවන් දකින්න ඕනේ කියලා චිත්තසංතාණයෙන් එන්නා වූ යම්කිසි හැඟීමක් තියෙනවා නම් කැමැත්තක් තියෙනවා නම් ඒක කුසලයක්ද අකුසලයක්ද? ඒක කුසලයක්. හරිද? ඒකට ඒක ඇත්තටම තණ්හාවක් නෙමෙයිද? ඒක කැමැත්තක් නෙමෙයිද? කැමැත්තක් නේද? ඔය ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේගෙන් අහපුවාම මේ බලන්න දුන්න උත්තරේ ඔබ මේ ස්ථානයට පැමිණෙන්න යම් කැමැත්තක් තිබුණා. ඒකින්ද ඔබ මේ ස්ථානයට ආවා. ආවට පස්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණියා. පැමිණිච්ච කෙනාගෙන් අහනවා මෙතෙන්ට එනකන් ජේතවනාරාමයේ කිව්වොත් ජේතවනාරාමයට එන්න ඕනේ කියලා එන්න කලින් යම් නොසන්සුන්කමක් යම් කැමැත්තක් යම් දැඩි ගැනීමක් තිබුණා නම් ආපු ගමන් එක සෙනෙක මොකද උනේ ඒවා ඔක්කොම නැති වුණා. නේද? මම පහුරක් කොට දේශනා කළා මතක නැද්ද? පහුරක් වගේ නේද? පහුරේ නැගලා ගියාය. හැබැයි ගඟෙන් උඩුණාට පස්සේ කරේ තියාගෙන යනවද? නෑ. ඒ වගේ නිවන් දකින්න තියෙන කැමැත්ත පින්නන්නේ කවදා වෙනකන් දෝනේ. නිවන් දකින්නකන් ඕනමයි. හරිද? ඕනම. ඉතින් මේවා මේ කට්ටිය හරියට සමහර ඇත්තෝ මේවා පටල ගන්නවා. ලොකු දේවල් කියලා ගන්නවා. නිවන් දකින්න තියෙන කැමැත්තත් අයින් කරන්න ඕනේ කියලා කලින්ම කුසලය අයින් කරලා දානවා. රහත් උත්තමයාණන් වහන්සේට කුසල් නැහැ. ඇයි දැන් මට ඕන වෙලා තියෙනවා මේ අතෙන් මේ අතට යම්කිසි බලයක් දෙන්න. හරිද? මට මේකෙන් යොදන බලය යොදන්න පුළුවන් වෙන්නේ මේක මේ පැත්තට බලයක් යොදන කම්මද නැද්ද? මේ දෙක මෙහෙම කරන්න පුළුවන් වෙන්නේ මේ පැත්තට බලය යොදන කම්මයි. මම පොඩි හරි බලයක් මේ පැත්තෙන් දාන්න යද්දි මේක යන පැත්තටම යනවනම් යන පැත්තටම යනවනම් මට මේ බලය යොදන්න බරක්වත් නැහැ කියලා හිතන්නකෝ මේ අතේ. බලය යොදන්න බෑ. එහෙම නේද? ඒ වගේ අකුසලය මේ පැත්තට අපිව තල්ලු කරනකොට ඒක අභිභවා යන්නටයි කුසලය. අකුසලය මේ අතට අපිව තල්ලු කරනකොට ඒක අභිභවා යන්නටයි කුසලය. හරි? අකුසලේ නැත්තම් කුසලයට හැදෙන්න හැදෙන්න බෑ. රහතන් වහන්සේ තුල අකුසලය නෑ. එහෙනම් කුසලයක් නෑ. කුසල් නෑ කිව්ව ගමන් රහතන් වහන්සේ ළඟ කට්ටිය බය වෙනවා. <laughs> එහෙනම් අපි මොකටද මේක වර්ධනය කරන්නේ? එහෙනම් කුසල් වඩන්නේ මොකටද? නේද? එකපාරටම බය වෙන කුසල් වඩන්න ඕනේ නැහැ. අපි කුසල් නැති කරගෙන තමයි කරන්න ඕනේ. කුසල් නැති කරන එක නෙවෙයි කුසල් වර්ධනය කරන එක. සබ්බපාපස්සා කරණං කුසලස් උපසම්පදා. හරිද? ක්‍රමානුකූලව Tamanට අනුගත වෙලා මේ ගලන සිතුවිලි ධාරාව දිහා හේතු සහගතව අවධානයෙන් ඒක ගවේෂණය කරන්ඩ තමන්ගේ సంతානය පුරුදු කරන්න පටන් ගන්න ඕනේ. හරිද? ඒත් ඒ විතරක් මදි මොනවද කුසල් මොනවද අකුසල් කියන අර්ථ දැක්වීම ටික ධර්මයෙන් හොයාගන්න ඕනේ. හරිද? ඉතින් මේ කරන්න තියෙන ලොකු වැඩක් මේ. කුසල් මොනවද අකුසල් මොනවද කියලා හොයාගෙන තමන්ගේ හිතේ කුසලය නැගෙනකොට කුසලයයි කියලා දැනගන්න ඕනේ. හේතුවත් එක්ක ගවේෂණය කරන්න ඕනේ. කොතනද ගවේෂණය කරන්නේ අපි මෙන්න මේ ධාරාව. තමන්ගේ ළඟ සිද්ධ වෙන හේතුන් අනුව සකස් වෙන හේතුන් අනුව සකස් වෙන මේ සිතුවිලි ධාරාව මොකද කරන්නේ අපි හිමින් ගවේෂණය කරන්න පටන් ගන්නවා කුසල් දැනගෙන අකුසල් දැනගෙන. හරිද? කුසල මූලය අකුසල මූලය මේකයි කියලා දැනගෙන. අන්න එහෙම කාලයක් මේක ගවේෂණය කරන්ඩ අන්තිමට මේක දිහා අපිට ඇහෙන් ගින්දර දිහා බලාගෙන ඉන්නවා වාගේ තමන්ගෙම සිතෙන් අද්දක දැක අද්දක දැක ඉන්න පුළුවන්කම තියෙනවා මෙන්න කුසලයක් ඇති වුණා මෙන්න හේතුව මේන් ඒක අපූර්වට අත්දකින්න පුළුවන්කම තියෙන්න ඕනේ. ආන් එහෙම වෙනකොට යම්කිසි කෙනෙකුට මෙන්න මේකේ තියෙන පටිච්චසමුප්පන්න ස්වභාවය තේරෙනවා. ඒක මගේ වැඩක් නෙවෙයි. ඒක මගේ වැඩක් නෙවෙයි කියලා. හරිද? ඔන්න ඔය විදිහට අපි මේක දිහා බලනකොට මොනවද අපිට තේරෙන්නේ? ත්‍රිලක්ෂණයයි තේරෙන්නේ. හරිද? පටිච්චසම්පන්න ස්වභාවයයි තේරෙන්නේ. ධර්මයයි ඉස්මතු වෙන්නේ. සියලු ධර්මය තියෙන්නේ කොහෙද? එහෙනම් මේකේ මාර්ගාංග සකස් කරගන්න නම් මේකේ බෝධිපාක්ෂික ධර්ම වර්ධනය කරගන්න නම් මොනවද කරන්න ඕනේ? නිකන් ඉඳලා මේවා වැවෙන්නේ නැති බව තේරෙනවා. ඉතින් ඒකින්ද බොහෝ දේවල් අපිට මේ මේ කාරණාවත් එක්ක මේක කෙටියෙන් කතා කරලා ඉවර කරන්න පුළුවන් කමක් නෙවෙයි. නමුත් අපිට දැන් තේරෙන්න ඕනේ මට මොකක් හරි කරන්න දෙයක් තියෙනවා කියලා. එන්න ඒ තාත්තට තමන්ගේ సంతానගත වැඩපිළිවෙල ගවේෂණය කරලා එහි ඇතිවීම නැතිවීම හේතු අනුව සකස් වීම හේතු නැති වෙනකොට නැතිවීම කියන මේ ඔක්කොම තමන්ගේ තුලින් තේරෙන්න නම් අපේ පින්වත්නි මේක ගවේෂණය කරන්න අවශ්‍ය කරන ශක්තිමත් තීව්‍ර යම් දෙයකට අවධානය යොමු කළ හැකි හිතක් තමන් තුළ වර්ධනය කරන්න ඕනේ. ඒකට මොකද කරන්නේ? සිල් රකිමින්, සමාධිය වැඩමින් තමන්ව ගවේෂණය කරන වැඩ පිළිවෙලට යන්න ඕනේ. ඒකයි නිවන් මාර්ග කියලා කියන්නේ. මාව තේරුම් ගන්නේ යම්සේද ඒ තේරුම් ගන්න පමණින් තමයි ලෝකේ අපිට තේරෙන්නේ. මට දැනුනේ මාව කොහොමද? ඒ අනුව තමයි ඒ ඒ අනුව තමයි මං අනිත් අය අනිත් අයව මනින්නේ. ඒකයි කියන්නේ මේක මැනීම කියන එක ගැන අපි කතා කරමු. තණ්හාව, දෘෂ්ටිය, මාන්නය ගැන කතා කරමු. එතකොට තේරෙනවා අපිට අපි මනින්නේ තමන්ගේ කෝණේ. මම මේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ මේ වගේ සිතුවිලි මට හැදුන්න නිසාය කියලා ඒ විදිහටම අයින්නවා අර කුසල අකුසල් වලින්ම අයින්නේ නැහැ. මට දැනෙන හැටියටම අයින්නවා. ඒක තමයි වැරදි දෘෂ්ටිය කියලා කියන්නේ. එහෙනම් මෙන්න මේ ධාරාව මොකද්ද කියලා තේරුම් අරගෙන මේ ජීවිතය සාර්ථක කරගන්න සසර ජීවිතය සුවපත් කරගන්න මොකක් හරි කාරණාවක් මෙතන කියන්න උත්සාහ කරා මම මේ අනුව මගේ හිත මගේ සිතින්ම ගවේෂණය කරලා